දැනුවත් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපි ඉන්න තැනට මිනිස්සයා කැඳවාගෙන ඉන්නට පුළුවන් නම් මිනිස්සුන්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒකයි මම මුලින්ම සිහිපත් කළේ පින් අනුමෝදන් වෙන්න මැරෙන්නම ඕන නෑ ජීවත් වෙලා ඉන්න කාලේ අපි කරන පින්කම් වගේම අන් අය කරන පින්කම් අහලා දැකලා අපට හිත පහදවා ගන්නට පුළුවන් නම් ඕනෑ තරම් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔය අපි ගොඩක් පින්කම් ගෙවල් වල දකිනවා බණ අහන්න එන්න කිව්වන් පස්සේ සීනිතේ කොළ ටිකක් බිස්කට් පැකට් එකක් අරගෙන ඇවිල්ලා එළියට වෙලා ඉඳලා බණ ඉවරුණාට පස්සේ ඇවිල්ලා තේ ටිකක් බීලා කෑම ටිකක් කාලා සතුටු වෙලා යනවා. ඒ අයත් සතුටු වෙනවා. සතුටු ඒ සතුට ඒ අනුමෝදනාව පින් අනුමෝදනාවක් නෙමෙයි. අර සුහද සීලීත්වය යාලුකම මිත්‍රකම අසල්වාසී බව නිසා ඇති කරගන්න සුහද සීලී සතුටක් විනා ඒ බණ අහලවත් දානි දීලවත් ඒව දැකලවත් ඒ කරන සත්කාරය පිළිබඳව හිත පහදවා ගැනීමක් නෙමෙයි. ඒ නිසා පින් අනුමෝදන් වීමයි කියන්නේ පින්කම් ගෙදර ඇවිල්ලා තේ බීලා කාලා සතුටු වෙලා යනවා කියන එක නෙවෙයි පින්නතුනේ. ඒ කරන කුසල ක්‍රියාවේ වටිනාකම දැනගෙන හිත පහදවා ගැනීමක්. එහෙම පුළුවන් නම් මිනිස්සුන්ට ජීවත් වෙලා ඉඳද්දී ඕන තරම් පින් අනුමෝදන් වෙන්නට පුළුවන්. ඉතින් තිරිසන් සතෙකුට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ජීවිතයේ තිරිසන් සතෙක් හැටියට ඉඳලා මිය ගියාට පස්සේ කවර ආත්මයක ඉපදලා ඉන්නවද කියලා අපිට නිශ්චිත නැති නිසා ඒ බඳු කෙනෙකුට පින් අනුමෝදන් කිරීම ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන් පින් අනුමෝදම් විය හැකි තැනක ඉන්නවනම්. එතකොට දැන් පළවෙනි සුදුසුකම හැටියට අපි සිහිපත් කළේ කවර ආත්මික හිටියා වුණත් අපි මේ කරන පින්කම පිළිබඳව යම්කිසි sannivedanayak වෙනවා නම් දැනුවත් වෙනවා නම් තමයි අනුමෝදම් වෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් තිරිසං ආත්මික හෝ මනුෂ්‍යාත්මික ඉපදිලා ඉන්නවා කියලා. එතකොට අපි කරන පින්කමට මොකද වෙන්නේ? අපි කරන පින්කමේ අයට අනුමෝදම් වෙන්න ඉඩක් නැහැ. හැබැයි මේ පින අපේ ඥාතිවරයාට මේ සුරතලාට ලැබේවා ඒ තනත්තාගේ ජීවිතය සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනකොට කොතනක හිටියා වුණත් යම් කිසි යහපතක් සිද්ධ වෙනවා. වෙනතුනේ අර තමන්ම දැනගෙන හිත සතුටු කරගන්නට පුළුවන් නම් තමන් විසින්ම කරගත්තු කුසලයක් හා සමානව ඒ අනුමෝදනාව සිද්ධ වෙනවා. හැබැයි එහෙම අනුමෝදම් වෙන්න දැනුවත් වෙන්නේ නැතිනම් අපේ ආශිර්වාදයේ ප්‍රමාණයට යම්කිසි යහපතක් වෙනවා. දැන් අපි හිතමු මිය ගිහිල්ලා දැනට අවුරුදු ගණන් ගිය අයට අපි පින් අනුමෝදන් කරනවා. ඒගොල්ලෝ දැන් manuss ලෝකේ ඉපදිලා නම් අවුරුදු 10ක 15ක තරුණයෝ බවට පත් වෙලා. ඒගොල්ලෝ දන්නේ නැහැ එතකොට අපි දන්නෙත් නැහැ ඒගොල්ලෝ කොහේ ඉන්නවද කියලා. ඒගොල්ලෝ දන්නෙත් නැහැ අපි ඒගොල්ලෝ වෙනුවෙන් පින්කම් කරනවා කියලා. හැබැයි අපි ආශිර්වාද කරනකොට ඒ අයගේ ජීවිතවලට පැමිණෙන දුක් පීඩා අවම වෙලා සුවපත් භාවයේ ඇති වෙන්නට යම්කිසි බාහිර සහයක් හැටියට අපේ ආශිර්වාදේ බලපවත්නවා. හරියට රෝහලක ඉන්න රෝගියෙක් සිහි නැතුව හිටියා වුණත් අපි පන්සලේ බෝධි පූජාවක් තියලා ආශිර්වාද කළාම එතකොට සිහි නැතුව ඉන්න නිසා එතනත්ත දන්නේ නැහැ අපි ආශිර්වාද කළාද කියලා. හැබැයි අපේ ආශිර්වාදේ යම්කිසි පිහිටක් ඒ තැනත්තට ලැබෙනවා. අර දැනගෙන හිත සතුටු කරගත්තොත් අනුමෝදන් වීම තුල වඩාත් ශක්තිමත් කුසලයක් සිද්ධ වෙනවා. ඊළඟට පින් අනුමෝදන් වෙන්නට තියෙන ඕන දෙවනි සුදුසුකම තමයි දැන් පළවෙනි සුදුසුකම අපි කිව්වේ sannivedanaya වෙන්න ඕනේ. කියන්නේ අහන්න දකින්න දැනුවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්න ඕන. දැනුවත් වෙච්ච පමණටම හැමෝටම හොඳ දේවල් ගැන හිත පහදින්නේ නැහැ. හිත පහදින්න නම් ඒ බඳු හොඳ දේවල් සසරේ පුරුදු කරලා තියෙන්නට ඕනේ. ඒවා හොඳයි කියන අදහස මනසේ තියෙන්නට ඕන. ඒ අදහස තිබුණොත් විතරයි ඒ තැනත්තාට පින් අනුමෝදන් වෙන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඒක මරුණට පස්සේ ඉබේ පහළ වෙන සුදුසුකමක් නෙමෙයි ජීවත් වෙලා ඉන්න කාලේ අපි හොඳට පුරුදු කරගන්න ඕනේ හොඳ දේවල් ගැන හිත සතුටු කරගන්න. අන්නේ හැකියාව තියෙන කෙනෙකුට විතරයි මැරිලා ගිහිල්ලා පිනක් අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් පින්නතුනි ඒ අය පින් අනුමෝදන් වෙන්න කැමති වෙන්නේ නැහැ. දැන් සමහර പ്രേතාත්ම සමහර යක්ෂ භූතාත්ම ඉන්නවා ඒගොල්ලෝ පින් අනුමෝදන් වෙන්නට කැමති නැහැ. දැන් ඔය රේරුකාණේ මහානායක හඳුරු වැඩ ඉන්න කාලේ එක්තරා പ്രേතෙක් ආරූඪ වුණා කියලා දරුවෙක් එක් කරගෙන ආවා. එතකොට නායක හඳුරු ඇහුවා ඉතින් දැන් මේ පින් කරලා පින් අනුමෝදන් කළා තුන් මාසෙන් පින්කමක් කරලා අනුමෝදන් කළා. ඉතින් අනුමෝදන් වෙලා ඇයි යහපතක් කරගත්තේ නැත්තේ? ඇයි මේ දරුවන්ට කරදර කරන්නේ? එතකොට මේ ප්‍රේතයා මොකද්ද කිව්වේ? ඒ ප්‍රේතයා හැටියට ඇවිත් ඉන්නේ ඒ දරුවන්ගේම තාත්තා. එතකොට මොකද්ද කිව්වේ? මුම් පිංකම් කළේ මගේ සල්ලි වියදම් කරලා. මගේ සල්ලි වලින් නෙමෙයි උන්ගේ සල්ලි වලින් පිංකම් කළොත් විතරයි මම යන්නේ කිව්වා. එතකොට ඒ මොකද දැන් අර තාත්තා මුදල් ටිකක් එකතු කරගෙන තියාගෙන හිටියා මැරෙන මොහොතේ සල්ලි ටික ගැන තණ්හාව තමයි මතුවනේ. ඒකෙම പ്രേතාත්මයක් ලැබුවා. දැන් പ്രേතාත්මේ ලබලත් අර මගේ සල්ලි ටික කියලා බලාගෙන ඉන්නවා. ඉතින් දරුවෝ කල්පනා කළා තාත්තගේ මුදල් අපි කාලා නාස්ති කරනවට වඩා හොඳයි තාත්තගේ පින්කම වෙනුවෙන්ම යොදවන්න ඕන කියලා දරුවෝ බොහොම සද්භාවයෙන් තමයි අර තාත්තගේ මුදල් ටික පින්කමට යොදවුවේ. හැබැයි මේ ප්‍රේතයා ඒකට හිත සතුටු කරගත්තා නෙමෙයි හිත නරක කරගත්තා. දැන් ඇත්තටම නම් ඔහු සතුටු වෙන්න ඕරනේ. මට ජීවත් වෙලා ඉන්න කාලෙවත් පින්කමක් කරගන්න බැරි වුණා. මගේ දරුවෝ මේ මුදල් ටික යොදවලා හොඳ පින්කමක් කළා කොච්චර වටිනවද කියන. ඉතින් එහෙම හිත පහදවා ගන්න බෑ පින්නතුනේ. ඒවා මේ ඉබේ හට ගන්න මනෝභාවයක් නෙමෙයි. මිනිස්සෙක් වෙලා ඉන්න කාලෙත් Tamange සල්ලි ටිකෙන් පින්කමක් කරන්න ඕන කියන අදහස මිනිස්සෙක් වෙලා ඉඳලා ඒ මනස උසස් කාලෙත් ඒ මිනිහට ඇති උනේ නැතිනම් අර පෙරේතෙක් වුණාට පස්සේ කොහොමවත් ඒ සංඥාව මතු කරගන්න බෑ. ඒ නිසා අපි ජීවත් වෙලා ඉන්න කාලේ පුහුණු කරන්න ඕන කුසලයේ දහමේ වටිනාකම තේරුම් ගන්නට මනස හුරු කරන්න ඕන. එහෙම හුරුවක් තිබුණු කෙනෙක් විතරයි මැරුණට පස්සේ වුණත් පින් අනුමෝදන් කළාම අනුමෝදන් වෙන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා, ගැටෙනවා. එතකොට දැන් අර අර ප්‍රේතයාට අවශ්‍ය උනේ පින් අනුමෝදන් වෙන්න නෙමෙයි. Tamange සල්ලි ටික වියදම් කරපු එකේ පලිය ගන්න. එතකොට ඒ වෙනුවට ඒගොල්ලන්ගේ සල්ලි වියදම් කරවන්න. ඉතින් අන්න ඒ වගේ තත්වයන්ටපත් වෙන්නේ ඇයි ජීවත් වෙලා ඉන්න කාලෙත් මනුස්ස තත්වෙන් මනස පවත්වන්නේ නැහැ. ඉතින් මිය ගියාට පස්සෙත් හොඳ තත්වෙන් මනස පවත්ව ගන්න බැරි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි పూర్වයේ කරන ලද යම්කිසි කුසල බලයක් නිසා මේ ජීවිතේ මිනිස්සෙක් හැටියට ඉපදිලා ඉන්නවා. ඒක දැනගෙන හරි නොදැනගෙන හරි පෙර භවයේ මරණාසන්න මොහොතේ අපට කුසලයක් සිහි වුණා. ඒ සිහිවෙච්ච නිසායි අද අපි හොඳ මනුෂ්‍යාත්ම භාවයක් ලබලා තියෙන්නේ. හැබැයි අවාසනාව කියන්නේ බොහෝ දෙනෙක් මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේ මිනිස්සෙක් මට්ටමට නඩත්තු කරගන්නට දක්ෂ නඩත්තු කරගන්න දක්ෂ කියලා කියන්නේ මැරිලා ගිහිල්ලා යලි මනුලොව නෙමෙයි වැඩි දෙනා උපදින්නේ නරක, තිරිසන්, പ്രേත, අසුර කියන සතර අපායේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ manuss ලෝකේ ඉපදිලා ඉන්න අය අතරින් දැන් ඒ අය සියලු දෙනා මහ පොළවේ පස්වලට සමාන කළොත් එහෙම එයින් නිය පිටට පස් ටිකක් ගත්තොත් අන්න ඒ වගේ සුළු ප්‍රමාණයක් තමයි මනුලෝ ඉපදිලා මනුස්ස ධර්ම ප්‍රගුණ කරගෙන manussත්වය රැකගෙන යලිත් මනුලොවට එන්නේ අනිත් සියලු දෙනාම නරකාදී නරක තිරිසන් പ്രേත අසුර කියන මේ සතර අපායට උරුමකම් කියනවා පිනතුනේ මනුස්ස ලෝකේ ඉපදිලත් ඒ මනුස්සකම රැකගන්නට බැරි වෙනවා කියලා කියන්නේ ඒක